සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස මේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි ගිය වැඩසටහන තුල අපි සිහිපත් කරේ කාමවචර සිත් ඉගෙනගෙන අවසන් කරලා රූපවචර සිත් ඉගෙනගෙන ඒ රූපවචර සිත් වලත් අපේ කොටස් 15ම සිහිපත් කළා. එතකොට දැන් මේ රූපවචර කුසල් සිත් ඒ වගේම විපාක සිත් ක්‍රියා සිත් විදිහට මේ ආකාරයේ රූපවචර ධාන උපද්දවගත් කෙනා අපි සිහිපත් කරා එයා කැමතිනම් ඉන් අනතුරුව මේ පංචම ධානය තවදුරටත් දියුණු කරලා අභිඥා චිත්තේ උපද්දවාගෙන පංච අභිඥාවන් ලබා ගන්න පුළුවන් කියලා. ඊට අපේ බලාපොරොත්තුව මේ පංච අභිඥාදී ද මේ වැඩසටහන තුළ කියා දෙන්නට නොවේ මේ සිත් පිළිබඳව කියා දෙන්නයි. මොකද ඉදිරියේදී අපිට සම්මුඛ වෙන වෙනම මේ ධ්‍යාන පිළිබඳව අභිඥාවන් පිළිබඳව ඉගෙන ගන්නට. ඒතර අපි මේ සිත් පිළිබඳව හොඳට ඉගෙනගෙන තිබුණොත් අපිට ඉදිරි ඉදිරි කාරණාවන් තේරුම් ගන්නට පහසු බවක් ඇති වෙනවා. එතකොට අපි දැන් රූපාවචර සිත් 15 කතාකට අවසන් කරලා තියෙන්නේ. එනිසා අද දිනේදී අපි බලාපොරොත්තු වෙන්නේ අරූපාවචර සිත් පිළිබඳව ඉගෙන ගන්නට. ඒතර අරූපාවචර සිත්වලට අරූපාවචර කියන නාමය යොදන්නේ කවර හේතුවක් නිසාද කියන එක අපි වෙනත් සිත් නම් කරන ස්වභාවය උපනිශ්‍රේ කරගෙනම තේරුම් ගන්න උත්සාහ ගත්තොත් තේරුම් ගැනීම පහසු බවක් ඇති කරනවා. දැන් අපි රූපවචර සිතට රූපවචර සිත කියන නාමය භාවිත කරන්නේ රූපවචර ලෝක තුල බහුල වශයෙන් පහළ වෙන නිසා තමයි රූපවචර සිත් කියලා කිව්වේ. ඒතර දැන් පැහැදිලි එහෙනම් ඇයි අරූපවචර සිත් කියලා කියන්නේ? කියන්නේ අරූප ලෝකයන් තුල වැඩි වශයෙන් පහළවන සිත්වලට තමයි අරූපවචර සිත් කියලා කියන්නේ. ඒතර ඒ විදිහට අරූපවචර සිත් 12ක් පෙන්වලා දෙනවා. අරූපවචර සිතත් කුසල විපාක ක්‍රියා කියලා ආකාර තුනකින් යුක්ත වෙනවා. ඒ කියන්නේ ආකාසානං ඡායතන කුසල්සිත විඥානං ඡායතන කුසල්සිත ආකින්චඤ්ඤායතන කුසල්සිත නේව සංඥා නා සංඥායතන කුසල්සිත කියලා සිත් හතරක් තියෙනවා කුසල වශයෙන්. ඒ වගේම ආකාසානංචායතන විපාකසිත ඊළඟට විඥානංචායතන විපාකසිත ආකින්චඤ්ඤායතන විපාකසිත නේව සංඥා නා සංඥායතන විපාකසිත ඊළඟට ආකාසානංචායතන ක්‍රියාසිත ඊළඟට විඥානංචායතන ක්‍රියාසිත ආකින්චඤ්ඤායතන ක්‍රියාසිත නේව සංඥා නා සංඥායතන ක්‍රියාසිත එතකොට දැන් මේ වෙනකොට අපි එහෙනම් ඒ සිත් 12ම කියලා අවසන් වෙනවා. ඒතර දැන් අපි විග්‍රහ කරගන්නට ඕන කවරක්ද මේ සිත් වලින් කියවෙන්නේ කියලා. දැන් පළවෙනි සිත හැටියට පෙන්වලා දෙන්නේ ආකාසානං ඡායතන කුසල් සිත කියලා. ඒතර ආකාසානං ඡායතන කුසල් සිතේ ආකාසානං ඡායතන කියන ඒ වචනේ තේරුම හැටියට පෙන්වලා දෙන්නේ දැන් අනන්ත වූ ආකාශය අරමුණු කරගෙන පහළවන සිත තමයි ආකාසානං ඡායතන සිත කියලා කියන්නේ. එතකොට අනන්ත වූ ආකාශය කියලා කියනකොට එතන කියන ආකාශය අපි කතා කරන මේ අපට අවටින් තියෙන අපිට පේන්න තියෙන ආකාශය ගැන නෙවෙයි මේ සාකච්ඡා කරන්නේ. ඒතර මේවා අරෝපාවචර සිත්. අරෝපාවචර සිත් උපද්දවන්න පුළුවන් වෙන්නේ රූපාවචර පංචම ධානයම උපදවාගත්ත කෙනාට පමණයි. කියන්නේ දැන් ඒකත් චුට්ටක් අපි විස්තර කරන්න ඕන. දැන් සූත්‍රාන්ත ක්‍රමයෙන් රූපවචර සිත් හතරයි තියෙන්නේ. අභිධර්ම න්‍යායෙන් තමයි රූපවචර සිත් පහක් හැටියට අපි සාකච්ඡා කරන්නේ. එතකොට සූත්‍ර තුල ඒ වගේම අපිට නිතරම හමු වෙනවනේ අෂ්ට සමාපatti කියලා. ඒතර එතන අෂ්ට සමාපatti කියලා කියන්නේ මේ රූපවචර ධාන හතරයි අරූපාවචර ධාන 4යි කියන මේ 8ම එකතු කරලා තමයි අෂ්ට සමාපatti කියලා කියන්නේ. එතකොට දැන් මේ සූත්‍ර ක්‍රමයෙන් ගන්න චතුර්ථ ධානය තුලත් අභිධර්ම ක්‍රමයෙන් ගන්න පංචම ධානය තුලත් අතර වෙනසක් තියෙනවද? වෙනසක් නැහැ. ඒ කියන්නේ සූත්‍ර ක්‍රමයෙන් ගන්නකොට දැන් අපි සාකච්ඡා කළා පළවෙනි ධ්‍යානය විතක්ක ආදී වශයෙන් තමයි සාකච්ඡා කළේ. දෙවෙනි ධ්‍යානය අපි කරන්නේ ਵਿਚාර ආදී වශයෙන්. එතකොට එකින් එක එකින් එක තමයි අංගයන් අපි අඩු කරගෙන ඒක සාකච්ඡා කළේ. නමුත් සූත්‍ර ක්‍රමයෙන් ගන්නකොට දැන් දෙවෙනි ධ්‍යානයයි තුන්වෙනි ධ්‍යානයයි අතර වෙනසක් නෑ. ඒක අර ਵਿਚාරයයි ප්‍රීතියයි අතර අර අපි තේරුම් ගත්තනි එතරම් ලොකු වෙනසක් නැහැ කියලානේ මතක ඇතිනේ. අපි ගිය සතියේ සාකච්ඡාවත් අපි පැහැදිලි කරනකොට කිව්වා මේ ඒ ਵਿਚාරයේ තියෙන බොහොම සියුම් ස්වභාවයක් නේ. ඒතර ඒ නිසා සූත්‍රාන්ත ක්‍රමයෙන් ගන්නකොට ඒ ධ්‍යාන දෙකම එකක් හැටියට තමයි සලකන්නේ. අන්න ඒ අනුසාරයෙන් තමයි එතන ධ්‍යාන අපේ හතරක් කියලා චතුර්ථ ධ්‍යානය කියලා පැහැදිලි කරන්නේ. ඒතර චතුර්ථ ධ්‍යානයේ තුලත් සෝත් ක්‍රමයෙන් ගන්න අභිධර්ම ක්‍රමයෙන් ගන්න පංචම ධානය තුලත් තියෙන්නේ සුඛ ඒකග්ගතා කියන ලක්ෂණ දෙකමයි. කියන්නේ සූත්‍ර ක්‍රමයෙන් ගන්න චතුර්ථ ධානය තුල තියෙන්නේ සුඛ ඒකග්ගතා කියන ලක්ෂණ දෙකමයි. ඊළඟට අභිධර්ම ක්‍රමයෙන් ගන්න පංචම ධානය තුල තියෙන්නේ සුඛ ඒකග්ගතා කියන ලක්ෂණ දෙකමයි. එතකොට එතන තියෙන්නේ අර ඒකග්ගතාවය කියන්නේ සුඛ ඒකග්ගතාවයෙන් උපේක්ෂා ඒකග්ගතාවයෙන් ඇතිවන කාරණාවන් ටික. ඒතර යම්කිසි කෙනෙක් පංචම අධ්‍යාන උපදවා ගත්තා කේවත් ඊළඟට අපි කියව දැන් ඒ පංචම අධ්‍යානය එළඹගෙන ඉන්න අනතුරුව යම්කිසි කෙනෙක් අරූපවචර ධ්‍යාන හතරත් උපද්දවා ගත්තොත් එතන නමයක් තියෙනවා. ඒතර එයාට අෂ්ට සමාපත්තිලාභියා කියලා කියන්න බෑ. අහලා තියෙනව නේද අර නවානුපූරු විහාර සමාපත්තිය කියලා එකක්. නවානුපූරු විහාර සමාපත්තිය කියලා කියන්නේ මේ කතා කරන පංචම ධානයත් අරූපවචර ධාන හතරත් කියන මේ නවයට තමයි කියන්නේ නවානුපූරු විහාර සමාපත්තිය කියලා. ඒක එකක්. එතකොට අෂ්ට සමාපatti කියලා කියන්නේ අර මේ චතුර්ථ ධානයේ ඒ හතරයි ඊළඟට අරූපවචර ධානා හතරයි කියන මේ අටම එකතු කරලා තමයි අෂ්ට සමාපatti කියලා කියන්නේ. ඒ කෙසේ හෝ ඒ සූත්‍ර ක්‍රමයෙන් පංචම ධාන උපදවා ගත්ත කෙනා හෝ ඊළඟට අභිධර්ම ක්‍රමයෙන් අපි ගත්තර පංචම ධානයත් සහ චතුර්ථ ධානයත් උපදවා ගත්ත කෙනා මේ දෙන්නම එක සමානයිනේ. ඒතරන්න ඒ කෙනාටම තමයි පුළුවන් වෙන්නේ අෂ්ට සමාපatti කියන මේ අනිකුත් හතරත් ඒකට එකතු කර ගන්න. එතකොට රූපවචර ධ්‍යාන උපදවා නොගත් කෙනෙක්ට අරූපවචර ධ්‍යාන උපද්දවන්න බැහැ. ඒ නිසා මේ පංචම ධ්‍යානය හෝ චතුර්ථ ධ්‍යානය උපද්දවගෙන ඒ උපද්දවා ගත්තේ අපි කතා කරේ පටවි කසිනෙන් අපි උපමාව ගත්තේ පටවි කසිනෙන් අපි දිගටම උපමාව ගන්න පටවි කසිනෙමයි අර පැහැදිලි කරන්න පහසු නිසා ඒතර දැන් මේ කෙනා මේ පංචම ධානය උපද්දවාගෙන තියෙන්නේ පටවි කසින නිමිත්ත උපනිශ්‍රය කරගෙන. එතකොට පටවි කසින නිමිත්ත උපනිශ්‍රය කරගෙන පංචම ධානය උපද්දවගත් කෙනා මේ පංචම ධානයෙන් නැගී හිටිනවා. පංචම ධානයෙන් නැගී හිටලා දැන් මේ පංචම ධානයෙන් ලබා ගන්නකොට අපි මුලදිස් කතා කළා මේ කසින ආලෝකයක් තියෙනවා කියලා. ඒතර මේ කෙනා මේ කසිනේ ප්‍රමාණය කොච්චරක්ද කියලා කියනවා නම් ඒකේ සීමාවක් නැහැ. ඒ කියන්නේ ඒ කෙනාගේ මේ කසින නිමිත්ත ප්‍රමාණයක් නැති එකක්. මේ ආකාශය වගේ දැන් ආකාශයේ කොනක් නැහනේ. ඒ කියන්නේ අපි අනන්ත ආකාශය කියලා කියන්නේ. ඒකේ කොනක් නැහැ. කෙලවර අතන මුල මෙතන කියලා පනවන්න තැනක් නෑ අනන්තයි. ඒ වගේම මේ කසින නිමිත්ත අන්න ඒ වගේ අනන්ත එකක් ලැබලා තියෙන එක. ඒකේ ප්‍රමාණය කොච්චරක්ද කියලා කියන්න බෑ. ඒතර මේ කෙනා දැන් අදිෂ්ඨාන කරගන්නවා දැන් මේ කසිනාලෝකය පතුරවන්නට පෙර අතුව අවකාශය කියලා එකක් තිබුණා. අවකාශය කියන්නේ ප්‍රඥාප්තියක්නේ. අවකාශය කියලා එකක් තිබුණා. නමුත් මේ කසිනා ලෝකයෙන් තමයි මේ කසිනේ උපද්දව ගත්තට පස්සේ මේ කසිනා ලෝකයෙන් දැන් මේ සම්පූර්ණම ආකාශය වැහිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ කෙනාට සිතක් ඇති වෙනවා නැවතත් ඒ ආකාශය අරමුණු කරන්න. ඒ නිසා මේ කෙනා මේ කසිනය යම් තැනකින් උගුල්වනවා. උගුලනුවෙන් ගලවනවා. ඒකල අර කසිනය උගුල්වලා ඒ කසිනය ඉගිල්ලුවාට පස්සේ යම්කිසි ආකාශයක් පැනවෙනවානේ. අන්න ඒ ආකාශය අරමුණු කරගෙන අනන්තෝ ආකාශෝ අනන්තෝ ආකාශෝ කියලා දැන් පරිකරම කරන්න පටන් ගන්නවා. ඒතර මේ කෙනාද මේ පරිකරම කරන්න පටන් ගන්නෙ කසින නිමිත්ත නෙවෙයි කසින නිමිත්ත උගුලවා ගත්ත ආකාශ ප්‍රඥප්තිය. ඒතර අන්න ඒ නිසා ඒකට නමක් කියනවා කසිනුප් ඝාටියේ ම කා කාසය කියන්නේ කසිනු ඝාටිමා කාසය කියලා කියනවා. ඒ කියන්නේ කසින ඉගලු ආකාශය කියන එක තමයි අපි ඒක සිංහලෙන් කියන්නේ. ඒ කියන්නේ කසිනු ඝාටි කියන්නේ කසින ඉගිල්ලු ආකාශය. අන්න ඒ ආකාශය තමයි දැන් මෙයා මේ පරිකර්ම කරන්නේ අනන්තෝ ආකාශෝ අනන්තෝ ආකාශෝ කියලා මේ ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියලා. ඒතර මේ ආකාශය කියන එක ඇත්තටම විද්‍යමාන දෙයක් නෙවෙයි ප්‍රඥප්තියක්. අපි ඉගෙන ගත්තානේ මුලින්මනේ ප්‍රඥප්තිය අපි ඉගෙන ගත්ත මේ පාඩම ආරම්භයේදීම කොයිතරම් ප්‍රඥප් ප්‍රමාණයක් විග්‍රහ කරලා තියෙනවද කියලා. ඒතර ආකාශය කියන්නේත් තේරවාදී දර්ශනයේ තුල අභිධර්මයේ තුල උගන්වන්නේ ආකාශය කියන එකත් ප්‍රඥප්තියක්. එතකොට ප්‍රඥප්තියක් කියනකොට හැබැයි ඒ ආකාශය කියන එක දැන් රූප කොටස් වලදී ආකාශය ගන්නේ අනිප්පන්න රූපයක් හැටියට. දැන් තේරවාදී අභිධර්මයේ තුල තියෙනවා රූප 28ක් උගන්වනවානේ. ඒ රූප 28 උගන්වනකොට රූපවල තියෙන නිප්පන්න රූප සහ අනිප්පන්න රූප කියලා. එතකොට නිප්පන්න රූප 18ක් තියෙනවා අනිප්පන්න රූප 10ක් තියෙනවා. එතකොට අනිප්පන්න රූප කොටසට තමයි මේ ආකාශය කියන එක පෙන්වලා දීලා තියෙන එක ප්‍රඥප්තියක්. ඒ කියන්නේ දැන් රූප කලාපයක් වෙන් වෙනකොට ඒ හැම රූප කලාපයක්ම වෙන් වෙන්නේ ආකාශ ප්‍රඥප්තියෙන්. පැහැදිලි වුණාද? ඒ කියන්නේ දැන් රූප දැන් අපේ එක ඉදිරියේදී පැහැදිලි වෙනවා. දැන් ආකාශය ගැන මම චුට්ටක් පැහැදිලි කරන්න. ඒතර ආකාශය කියන්නේ ප්‍රඥප්තියක් කියලා කිව්වේ මේ ආකාශය කියන එක අපේ තේරුම් ගන්න යම්කිසි වස්තුන් උපනිශ්‍රය කරගෙනමයි. පැහැදිලි වුණාද? ඒ කියන්නේ ආකාශය කියන්නේ දැන් රූප කලාපයක් කලාපයක් පාසාම ආකාශය තියෙනවා. එතකොට දැන් රූප කලාපයක් කියලා කියන හැටවත් පේන්නේ නැති එකක්. මම හිතන්නේ මෙහෙම දැන් තේරවාදී අභිධර්මයේ තුල උගන්වන කුඩාම ඒකකයේ තමයි සුද්ධාෂ්ටකය කියලා කියන්නේ. කියන පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටකය. ඒතර මේ හිරු එළිය සඳ එළිය තුල පවා මේ සුද්ධාෂ්ටකයේ තියෙනවා කියලා කියන මේ රූප කලාප. එතන මේ රූප කලාපයක් තවත් රූප කලාපයකින් වෙන් වෙන්නේ ආකාශයෙන්. ඔව් අන්න ඒක තමයි එතන පැහැදිලි කරන්නේ ආකාශය කියලා. එතන මේ ආකාශය කියන එක ප්‍රඥප්තියක්. එතකොට අන්න ඒ නිසා තමයි ප්‍රඥප්තිය තුල කොන් හොයන්න බෑ කියලා කියන්නේ. දැන් ප්‍රඥප්තියත් තුල කොන් හොයන්න බෑ කියලා කියන්නේ නැහැ නිසා. ඒක දැන් ආකාශය කියන එක ආකාශ ප්‍රඥප්තිය අරමුණු කරගෙන තමයි දැන් මේ කෙනා මේ ආකාසානංචායතනෙ උපද්දවා ගැනීමේ අභිලාෂයෙන් යුක්තව මේ පරිකර්ම කරන්නේ. ඉතින් දැන් මේ කසිනේගුළු ආකාශය අරමුණු කරගෙන මේ කෙනා අනන්තෝ ආකාසෝ ආදී වශයෙන් මේ අනන්ත ආකාශය අරමුණු කරගෙන පරිකර්ම කරනවා. ඉතින් ඒ විදිහේ පරිකර්ම කරනකොට මේ කෙනා දැන් ඊ타මාත්ම තියුණු ආකාර දැන් බොහෝම පංචම ධානයට නැගී හිටලානේ මේ කරන්නේ. ඒතර බොහෝම තැන්පත් හිතක්. ඒතර මේක නැගෙන පංචමධ්‍යානයේ උපද්දවගෙන පංචමධ්‍යානයේ නැගී හිටලා ඒ පංචමධ්‍යානයට උපනිශ්‍රේ වෙච්ච කසින නිමිත්ත තමයි මේ උගුලවන්නේ. ඒතර එතනින් උගුලවාගත්ත ආකාශය අරමුණු කරගෙන තමයි මේ කසිනේ වඩන්නේ. කියන්නේ මේ එතන තියෙන්නේ ප්‍රඥප්තියක්. අන්න ඒ ප්‍රඥප්තිය තුළ දැන් මේ කෙනා මේ අනන්ත වූ ආකාශය ගැන පරිකර්ම කරනකොට මේක ඊ타මත්ම තුනී භවට බොහෝම සූක්ෂම භවට තවත් දියුණුවටපත් වෙලා මේ කෙනා ඒ ආකාසානං ඡායතන ප්‍රඥප්තිය උපනිශ්‍රය කරගෙන ආකාසානං ඡායතන කියන අරූපාවචර ධාන සිත ඇති කර ගන්නවා. එතකොට එතන අරූපවචර කියලා කියන්නේම ඒකෙන් පැහැදිලි රූපයක් නෙවෙයි කියන එක. ඒ කියන්නේ මට අරූපාවචර කියලා කියන්නේ. ඒතර දැන් ආකාශය කියන එක රූපයක් නෙවෙයි. ඒක දැන් කස් දැන් රූප ධ්‍යාන වඩනකොට ඒ රූප ධ්‍යාන වැඩුවේ අපි යම්කිසි රූපයක් උපනිශ්‍රය කරගෙන දැන් කසිනයක් නම් වැඩුවේ කසින නිමිත්තක් අපි තියාගත්තනේ කසින මණ්ඩලයක් හදාගෙන රූපයක් පැහැදිලි වුණාද? ඒ කියන්නේ අපි කසින රූපවචර ධානයක් උපද්දව ගන්නකොට අපි රූපාරම්මණයක් ගත්තා. කසින මණ්ඩලයක් හදාගෙන. එතකොට දැන් අරූපවචර ධ්‍යාන උපද්දව ගන්නකොට දැන් මෙතන රූපයක් අරමුණු කරගෙන නෙවෙයි. ඒතර රූපය තුලින් ඇති කරගත්ත ප්‍රඥාප්තිය තමයි කසින නිමිත්ත කියලා කියන්නේ. දැන් පටිභාග නිමිත්ත කියලා කියන්නේත් ප්‍රඥාප්තියක්නේ. තේරුණාද? ඒ කියන්නේ දැන් මුලින්ම අපේ පරිකර්ම කරනකොට ගන්න උග්ඝා නිමිත්තනේ. ඇත්තට උග්ඝා නිමිත්ත අරගත්තට පස්සේ ආය කසින මණ්ඩලයට අවශ්‍ය වෙන්නේ නැහනේ. එතකොට උග්ඝා නිමිත්ත කියන්නේ ප්‍රඥප්තියක්. පැහැදිලි වුණාද? උග්ඝා නිමිත්ත කියන්නේ ප්‍රඥප්තියක්. පටිභාග නිමිත්ත කියන්නේ ප්‍රඥප්තියක්. ඒතර ඒ විදිහෙන් දැන් මේ අපි අරගෙන තියෙන අරූපවචර ධානයක් සඳහා ගත්ත මේ ආකාශේ ප්‍රඥප්තිය කියන එකත් රූපයක් නෙවෙයි ඒක. ඒක අරූපී ධර්මයක්, ප්‍රඥප්ති ධර්මයක්. අන්න ඒ නිසා ඊතර මෙන්න මේ අරූපවචර කියන මේ රූපයෙන් තොර වූ මේ ආකාශ ප්‍රඥප්තිය උපකාර කරගෙන ඇති කරගත් ආකාශය අනන්ත වූ ආකාශය උපනිශ්‍රය කරගෙන ඒක මේ පරිකරම කරලා ඇති කරගත් ආකාසානං ඡායතන ධානසිත තමයි අපි පළවෙනි අරූපාවචර ධානසිත කියලා නම් කරන්නේ. එතකොට එතැනට උපනිශ්‍රය වුණේ ප්‍රඥප්තියක්. ආකාශය කියන එක. එතකොට අන්න ඒ ධානය තමයි පළවෙනි ධානය කියලා අපි හඳුන්වන්නේ. ඒතර ඒ ධානය අපි උපද්දවා ගත්තේ පංචම ධානයෙන් ඇති කරගත්ත කසින නිමිත්ත උගුලවා ගත්ත ආකාශ ප්‍රඥප්තිය අරමුණු කරගෙනයි. අන්න ඒ ධානයට කියනවා ආකාසා නංචායතන කියලා කියන අනන්ත වූ ආකාශය තුල ඒ ප්‍රඥප්තිය තුල ඇති කරගත්ත ධානය ආකාසානං ඡායතන ධාන සිත. ඒතර මෙතන බොහෝම සියුම් අවස්ථාවක්. හේතුව තමයි කිසිම රූපී ධර්මයක් ඇසුරු කරගෙන නෙවෙයි මේ ධානය උපදවගෙන තියෙන්නේ. ඒ නිසා තමයි අරූපවචර කියලා අපි නම් කරේ. මොකද අරූපවචර ධානයක් උපද්දවගත්ත කෙනා විපාක සිතක් හැටියට අරූපවචර ලෝකයක් තුළ ප්‍රතිසන්දිය ලබනකොට රූපයෙන් තොරවන ප්‍රතිසන්දිය ලබන්නේ. ඒ නිසා අපි කිව්ව අරූපවචර ලෝක තුල බහුල වශයෙන් පහළවන නිසා මේවාට අරූපවචර සිත් කියන නාමයෙන් හඳුන්වනවා කියලා. ඒතර මේ විදිහේ පළවෙනි ධ්‍යානය කියන අරූපවචර වශයෙන් තියෙන පළවෙනි ධ්‍යානය ඒ කෙනා උපද්දවා ගන්නවා ආකාසානං ඡායතනය කියන නාමයෙන් යුක්තව. ඊළඟට ආකාසානං ඡායතන ධ්‍යානසිත උපද්දව ගත්ත කෙනා ඒ ධ්‍යානයත් අර ආකාරයටම පංච වසී භාවයෙන් වසී බවට පමුණුවා ගන්නට අවශ්‍ය වෙනවා. එතකොට ඒ ආකාසානංචායතන කුසල සිතත් ඒ කෙනා පංචවසී භාවයට පමුණුවාගෙන ඒක හොඳට ස්ථීර කර ගන්නවා. ඉන් අනතුරු එයා ඊළඟට අදිෂ්ඨාන කර ගන්නවා දෙවෙනි අරූපාවචර සිත උපද්දවා ගන්න. ඒතර දෙවෙනි අරූපාවචර සිත තමයි විඥානං ඡායතනය කියලා කියන්නේ. එතකොට එතන විඥානංචායතන කියලා කියන්නේ පළවෙනි ධ්‍යානසිත උපද්දවගත්ත ආකාසානංචායතන හැටියට. ඒතර ආකාසානංචායතන කියලා කියන්නේ සිතක්. ඒ සිත පහල කරගත්තේ කසින නිමිත්ත උගුලවාගත්ත ආකාශය අරමුණු කරගෙන. එතකොට දෙවෙනි ආකින්චඤ්ඤායතනය උපද්දවා ගන්න ආකාසානංචායතන විඥානංචායතන උපද්දවා ගන්නේ පළවෙනි අරෝපවචර ධ්‍යාන සිත තේනවා මේක එතන මෙතන පළවෙනි අරෝපවචර ධ්‍යාන සිතට තමයි විඥානය කියලා කියුවේ. ඒක සිතක්නේ. එතකොට ඒ පළවෙනි ධ්‍යාන සිතේ නාස්ති භාවය නැති බව කියන්නේ ඒකේ තියෙන අනන්ත ස්වභාවය අරමුණු කරගෙන තමයි ඒ විඥානංචායතනය ඇති කරගන්නේ. ඒ කියන්නේ විඥානංචායතනය කියලා කියන්නේ දැන් අපි කිව්ව ආකාශය අරමුණු කරපු විඥානයක් තියෙනවානේ. එතකොට ඒ අරමුණු කරපු විඥානය තියෙන අනන්ත ස්වභාවය ගැන සිහිපත් කරගන්නවා. අන්න එහි තියෙන අනන්ත වූ ස්වභාවය ඒ සිතේ තියෙන අනන්ත වූ ස්වභාවය උපනිශ්‍රය කරගෙන අන්න උපද්දව ගන්නවා ඒ විඥානය අනන්තයි. ඒ විඥානය අනන්තයි කියලා පරිකරම කරලා ඒ විඥානයේ අනන්ත භාවය උපනිශ්‍රය කරගෙන පහල කරගන්නා වූ සිතට තමයි කියන්නේ විඥානං ඡායතන සිත කියලා කියන්නේ. ඒතර එක බොහොම සියුම් තත්වයක්. ඒ කියන්නේ අර පළවෙනි අරූපවචර සිත උපද්දවා ගත්තේ අර කසින ප්‍රඥාප්තිය උගුල්වල යාකාස ප්‍රඥාප්තිය අරමුණු කරගෙන. එතකොට දැන් දෙවෙනි සිත උපද්දවා ගන්නේ ඒ සිතේ අනන්ත භාවය සිහිපත් කරගෙන තමයි විඥානං ඡායතන සිත උපද්දවා ගන්න. ඒතකොට ඒකට උපනිශ්‍රේ වුණේ මේ විඥානයයි. අන්න එතකොට අන්න ඒ කිනා ඒ උපද්දවාගත් විඥානං ඡායතන සිතත් අර ආකාරයෙන්ම පංචවසී භාවයට පමුණුවා ගන්නට අවශ්‍ය කරනවා. අන්න ඒ ආකාරයේ පංචවසී භාවයට පමුණුවා ගත්ත කෙනා කැමති නම් අන්න ඊළඟට ඒ කෙනා උපද්දව ගන්නවා. දැන් විඥානං ඡායතන ඊට පස්සේ තියෙනවා ආකින්චඤ්ඤායතනය කියලා. ඒතර ආකින්චඤ්ඤායතනය උපද්දවා ගන්නේ අර එතන කියන්නේ නත්ති කිංචි. නත්ති කිංචි කියලා. කියන්නේ කිසිවක් නැහැ කියන අර්ථයෙන්. එතන කිසිවක් නැහැ කියන අර්ථයෙන් ගන්නේ දැන් පළවෙනි ධ්‍යානසිතෙන් ගත්ත දෙයක් නැහැනේ. පැහැදිලි වුණාද? දැන් පළවෙනි ධානාසිත හැටියට අරූපවචර සිත උපද්දවා ගත්තේ ආකාශ ප්‍රඥප්තිය අරමුණු කරගෙන. ඒතරේ ආකාශ ප්‍රඥප්තිය අරමුණු කරාට ප්‍රඥප්තිය කියලා කියන්නේ ඇත්තටම නැති දෙයක් නේ. එතකොට අන්නේ ඒකේ නාස්තිභාව ප්‍රඥප්තිය අරමුණු කරගෙන තමයි ආකින්චඤ්ඤායතන සිත උපද්දවා ගන්නෙ. කියන්නේ අර ඒක තේරුම් ගන්න දැන් පළවෙනි අරූපවචර ධානසිත උපද්දවා ගන්නේ ප්‍රඥප්තියක් අරමුණු කරගෙන. පැහැදිලිද? ආකාශ ප්‍රඥප්තිය අරමුණු කරගෙන. දෙවෙනි කතා කරපු විඥානංචායතනෙ උපද්දවගන්නේ පරමාර්ථයක් අරමුණු කරගෙන. ඇයි විඥානය? දැන් ආකාශ ප්‍රඥප්තිය නැති වුණාට ආකාශ ප්‍රඥප්තිය අරමුණු කරපු ඒ සිත පරමාර්ථ ධර්මයක්. සිත කියන්නේ පරමාර්ථ ධර්මයක්නේ. එතකොට දෙවෙනි ධානය කියන එක පරමාර්ථ ධර්මයක් අරමුණු කරලා තියෙන්නේ. විඥානං ඡායතනෙ. හැබැයි තුන්වෙනි ධ්‍යානය ගැන කතා කරන ආකින්චඤ්ඤායතන ධ්‍යානයේ අරමුණු කරන්නේ නාස්ති භව ප්‍රඥප්තිය. කුමක නාස්ති භව ප්‍රඥප්තියක්ද? පළවෙනි ධ්‍යානසිතේ නාස්ති භව ප්‍රඥප්තිය. කියන්නේ පළවෙනි ධ්‍යානය කියන කරගත්තේ ප්‍රඥප්තියක් අන්නේ ප්‍රඥප්තියේ නැති බව. සිහිපත් කරගෙන නත්ති කිංචි නත්ති කිංචි කිසිවක් නැහැ කිසිවක් නැහැ කියන ඒ උපනිශ්‍රිකන ඒක පරිම පරිකර්ම කරලා තමයි අර උපද්දවා ගන්නෙ ආකින්චඤ්ඤායතන ධ්‍යානෙ උපද්දවා ගන්නෙ. ඒතර ආකින්චඤ්ඤායතන ධ්‍යානෙ උපද්දවා ගන්නෙත් ප්‍රඥප්තියක් අරමුණු කරගෙන. දැන් නැහැ කියන එක ප්‍රඥප්තියක්නේ. පැහැදිලිද? ඒ කියන්නේ දැන් ඒක මෙහෙම තේරුම් ගන්න අර මුලින්ම අපි ප්‍රඥප්ති ගැන කියලා දුන්නේ ඒ නිසා. මොකද පරමාර්ථයයි ප්‍රඥප්තියයි අතර තියෙන වෙනස්භාවය හොඳටම තේරුම් අරගෙන හිටියේ නැත්නම් ගැටලුත් එම් මතුවෙනවා. ඒ නිසා ප්‍රඥප්තිය කියන ගොඩක් සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ කියනවා දැන් ඇත්ත නැත කියන දැන් අපි කියන්නේ මේ නාස්ති බව ප්‍රඥප්තිය නරමුණු කරේ. ඒතර නාස්ති යම් කිසි දෙයක් නැහැ කියන එක ප්‍රඥප්තියක්. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්න ඒක උපමා වශයෙන් ගන්නකොට දැන් හිතමු අපි මේ වැඩසටහනට හැමදාම පිරිසක් සම්බන්ධ වෙනවා. ඒතර හිතන්න අපි අද අහන මේ කෙනා ඉන්නවද කියලා. අද ඒ කෙනා ඇවිල්ලා නැහැ කියලා කියනවා. තේරෙනවද? ඒ කෙනා ඇවිල්ලා නැහැ. හැබැයි එයා නැහැ කියලා කියනක එයා නැහැ කියලා අපි කියන්නේ එයා නැත්තටම නැහැ කියන එකද? පැහැදිලි නේද? එයා ඒ කෙනා පරමාර්ථ වශයෙන් අපි කියන රූපස්කන්ධේ ඒ ස්කන්ධයන් හැටියට ගත්ත කෙනා අපි නැත්තටම ඒ කෙනා අද නැහැ කියලා කියනකොට ඒ නැහැ කියලා කියන එක පරමාර්ථයක්ද ප්‍රඥප්තියක්ද? ඒක ප්‍රඥප්තියක්. ඒ කියන්නේ යම් කිසි දෙයක් හඳුන්වා ගැනීම පිණිස විවහාරය තුල භාවිත කරපු දෙයක් තමයි මේ නැහැ කියන එක. ඒක ප්‍රඥප්තියක්. තේරෙනවද? එතකොට නැහැ කියන එක හරි ඉන්නවා කියන එක හරි ඒ ඔක්කොම ප්‍රඥප්ති. ඒතර මෙතන අර පළවෙනි සිතේ නාස්ති භාව ප්‍රඥප්තිය අරමුණු කරගෙන තමයි මේ ඇති කරගන්නේ ආකින්චඤ්ඤායතනය කියන එක. ඒ නිසා තමයි ආකින්චඤ්ඤායතනය කියන එකට ගන්න දෙයි අපි නාස්ති භාව ප්‍රඥප්තිය අර නත්ති කිංචී කියන එක භාවිත කරන්නේ. ඊතරන්නේ ඒ පළවෙනි සිතේ නාස්ති භාව ප්‍රඥප්තිය එහි තියෙන නැති බව පරිකර්ම කරලා නත්ති කිංචි නත්ති කිංචි වශයෙන් අන්න ඒක පරිකර්ම කරලා ඇති කරගන්න ධානය තමයි අපි කියන්නේ ආකින්චඤ්ඤායතන ධාන සිත කියලා කියන්නේ. ඒක පැහැදිලි දෙයක. ඒක ටිකක් සංකීර්ණයි. නෝනින් කල්පනා කරොත් තේරෙවි මේ කියන්නේ කවරක්ද කියන එක. අන්න ඒ සිතට කියනවා අපි ආකින්චඤ්ඤායතන ධාන සිත කියලා කියන්නේ. ඒතර ආකින්චඤ්ඤායතනෙ උපදවා ගත්ත කෙනා ඊළඟට අනිත් ධානය උපද්දවා ගන්න උත්සාහයක් දරනවා. ඒකට කියනවා නේව සංඥා නා සංඥායතනය කියලා. ඒතකොට එතන නේව සංඥා නා සංඥායතනය උපද්දවා ගන්නේ තුන්වෙනි ධාන සිතේ තියෙන එහි තියෙනවා දැන් තුන්වෙනි ධානයේ සිත කියන්නේ බොහොම ශාන්ත ධානයක්. ප්‍රනීත ධානයක්. එතකොට එතන සංඥාවක් තියෙනවද නැද්ද කියන එක පවා තීරණය කරන අමාරු වෙන බොහෝම සංසුන් බවක් තමයි තියෙන්නේ මේ අර නත්ති කිංච වශයෙන් අපි අරමුණු කරලා ඇති කරගත්ත ආකින්චඤ්ඤායතන ධානය තුළ බොහෝම ශාන්ත සුඛ ප්‍රණීත බවක් තියෙනවා එතන. අන්න ඒ නිසාම මේ ශාන්තයි මේ ප්‍රණීතයි කියන එක එහි තියෙන ශාන්ත ප්‍රණීත භාවය අරමුණු කරගෙන එය පරිකරම කරලා ඇති කරගන්න ධානය තමයි නේව සංඥා නාසඤ්ඤායතන ධානය කියලා. කියන්නේ සංඥාවක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ කියන මට්ටමේ තියෙන බොහෝම සූක්ෂම තැනක් තමයි එතන. එතන සංඥාවක් නැහැ කියලා කියන්නේ එතන. මොකද සංඥාවක් නැතුව සිතක් පහළ වෙන්නේ නැහනේ. පැහැදිලිද? මොකද සංඥාව කියන එක සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් නේ. පස්ස වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතින්ද්‍රිය, මනසිකාර කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික. එතකොට අර අන්තිම ධාන සිතේ සංඥාවක් නැහැ කියලා කිව්වොත් හරියද? නැහැ. එතන කියන්නේ සංඥාවක් ඇත්තෙත් නැහැ. නැත්. ඒ කියන්නේ යාට ඒක තේරුම් ගන්න බෑ. එතන සංඥාවක් තියනවද නැද්ද කියන එක පවා මේ විද්‍යමාන නැහැ. ඒ තරම්ම සූක්ෂමයි. අන්න ඒ බව තමයි මෙතන කියන්නේ නේව සංඥා නා සංඥායතන සිත කියලා කියන්නේ. ඒතර දැන් පැහැදිලි මේ අරූපවචර ධාන හතර පිළිබඳව. ඒ කියන්නේ ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන කියන. ඒතර ආකාසානංචායතන ධානසිත උපද්දවා ගත්තේ ප්‍රඥාප්තියක් අරමුණු කරගෙන. ඊළඟට විඤ්ඤාණංචායතන උපද්දවා ගත්තේ ඒ පළවෙනි ධානය අරමුණු කරපු සිත උපනිශ්‍රය කරගෙන පරමාර්ථයක් අරමුණු කරගෙනයි දෙවෙනි සිත උපද්දවා ගත්තේ විඥානං ඡායතනේ. ආකින්චඤ්ඤායතනෙ උපද්දවා ගත්තේ ප්‍රඥප්තිය. ඒ කියන්නේ පළවෙනි ධානයේ ඒ දින ධානය සිතේ නාස්ති භාව ප්‍රඥප්තිය අරමුණු කරගෙනයි තුන්වෙනිව සාකච්ඡා කරපු ආකින්චඤ්ඤායතන ධාන උපද්දවා ගත්තේ. සතරවැනි ධ්‍යානෙ උපද්දවා ගත්තේ ආකින්චඤ්ඤායතන ධ්‍යානයේ තියෙන ශාන්ත ප්‍රණීත භාවය අරමුණු කරගෙන තමයි නේව සංඥා නා සංඥායතන ධ්‍යාන උපද්දවා ගත. ඒක තමයි ලෞකික ධ්‍යාන අතර ඉහළම ස්ථානය. ඉතින් එහාට සමතය වඩලා දියුණු කරගන්න ස්ථානයක් නැහැ. අෂ්ට සමාපatti කියලා කියන්නේ ඔන්න ඔය අටට තමයි. ඒතර යම්කිසි කෙනෙක් ආකාසානං ඡායතනෙ උපද්දවා ගත්තනම් ආකාසානං ඡායතනෙ උපද්දවා ගත්ත කෙනා මරණාසන්න මොහොත දක්වාම ආරක්ෂා කරගෙන හිටියොත් අන්න ඒකේ විපාකයේ හැටියට ආකාසානං ඡායතන භූමියේ ප්‍රතිසන්දිය ලබනවා. අන්න ඒකට කියනවා ආකාසානං ඡායතන විපාක සිතය කියලා. විඥානං ඡායතන උපද්දවා ගත්ත කෙනා ඊට අනුරූපී වන ආකාරයේ විඤ්ඤා විඤ්ඤාණංචායතන භූමිය තුල ප්‍රතිසන්දිය ලබනවා. ඒ ප්‍රතිසන්දිය ලබනකොට ඒ පහළ වෙන සිතට අපි කියනවා විඤ්ඤාණංචායතන විපාක සිත කියලා. ඒ විදිහට තමයි ආකින්චඤ්ඤායතන විපාක සිත, නේව සංඥානා සංඥායතන විපාක සිත හැටියට අපි සිහිපත් කරන්නේ. ඊළඟට කියනවා දැන් යම් කෙනෙක් ආකාසානංචායතන භූමියේ ප්‍රතිසන්දිය ලැබුවොත් ආකාසානංචායතන භූමිය තුල තියෙනවා ආවුෂය මහා කල්ප 20000ක් තියෙන ආවුෂ ප්‍රමාණය. කියන ආකාසානංචායතන දීර්ඝ කාලයක්. ආකාසානංචායතන භූමියේ ආවුෂ ප්‍රමාණය තමයි මහා කල්ප 20000ක් තියෙනවා. විඥානංචායතන භූමියේ ආයුෂ් ප්‍රමාණය මහා කල්ප 40000ක් ආකින්චඤ්ඤායතන භූමියේ ආයුෂ් ප්‍රමාණය තියෙනවා මහා කල්ප 60000ක් නේව සංඥා නාසඤ්ඤායතන භූමියේ තියෙන ආයුෂ් ප්‍රමාණය මහා කල්ප 84000ක්. ඒතර යම් කෙනෙක් අරෝපවචර ලෝකයක් තුළ ප්‍රතිසන්දිය ලබනවා නම් ඒ ලබන්නේ නාමස්කන්ධයන් පමණයි. කියන්නේ රූප නෑ නේතන. ඒ අරූපවචර ධානය කියන්නේ ඒකනේ. ඒතර එතන පහළ වෙන්නේ වේදනා, සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධයන් හතර පමණයි. අන්න එතකොට දැන් යම් කිසි කෙනෙක් මේ අෂ්ට සමාපatti ලබා ගන්නවා නම් ඒ අෂ්ට සමාපatti ලබා ගැනීම තමයි ලෞකික වශයෙන් යන්න තියෙන ඉහළම ස්ථානය. එතකොට දැන් සමහර විට රහතන් වහන්සේලාත් මේ අෂ්ට සමාපatti උපද්දවනවා මේ කවරක් නිසාද? ඒත් රහතන් වහන්සේලා අෂ්ට සමාපatti උපද්දවා ගන්න විශේෂ කාරණාවක් හේතු කරගෙන. හේතුව තමයි දැන් ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා ගැන අහලා තියෙනවා. ඒ කියන්නේ මේ අෂ්ට සමාපatti උපද්දවල නැති අය. කියන්නේ මේ සුද්ධ විදර්ශනාවෙන්ම කර්මස්ථාන දියුණු කරලා රහත් ඵලයට පත්වන තෙරුන් වහන්සේලා. එතකොට රහතන් හැබැයි අෂ්ට සමාපatti උපද්දවගෙන නැත්තම් රහතන් වහන්සේ නමක් ඒ රහතන් වහන්සේට අර ditta ධම්ම සුඛ විහරණය කියන මේ ජීවිතේදිම නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් කමක් නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ යම්කිසි රහතන් වහන්සේ නමක් අෂ්ට සමාපatti උපද්දවගෙන නැත්නම් ඊ අෂ්ට සමාපatti උපද්දවාගෙන නැති රහතන් වහන්සේලාට මේ ජීවිතයේදී නිරෝධ සමාපත්තියට සමවදින්න බෑ. ඒතර නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් වෙන්නේ අෂ්ට සමාපatti උපදවාගත් රහතන් වහන්සේලාට පමණයි. ඒ වගේම අෂ්ට සමාපatti උපද්දවගෙන නැත්නම් 이르දි බලපාන්නත් බෑ. දැන් රහත් වෙන මාර්ගය එකක් 이르දි ප්‍රාතහාරය පාන මාර්ගය තවත් එකක්. එතකොට දැන් රහත් යම් කෙනෙක් අෂ්ට සමාපatti උපද්දවගෙන නැත්නම් ඒ රහතන් වහන්සේට ඉරිදි බල නැහැ. ඒතට අන්න රහතන් වහන්සේලා මේ ආකාරයන් තුල මේ අෂ්ට සමාපatti උපද්දවා ගන්න මේ ජීවිතේදීම නිරෝධ සමාපත්තියට සමවදින්නත් ඉරිදි ප්‍රාතිහාර්ය පෑමේ ශක්තිය ලබා ගැනීමත් කියන මෙන්න මේ කාරණාවන් උපකාර කරගෙන රහතන් වහන්සේලාත් අෂ්ට සමාපatti උපද්දව ගන්නවා. ඒතර අෂ්ට සමාපatti කියන මේ දේවල් බුදුරජාණන් වහන්සේගේ කාලයේ උපද්දවගත බොහෝ පිරිසක් හිටියා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල විතරක් නෙවෙයි ශාසනයෙන් පරිබාහිරවත් මේ අෂ්ට සමාපatti උපද්දවගත්ත බොහෝ පිරිස් හිටියා. දැන් අර අපි ගුරුවරුන් සොයාගෙන යන කාලයේදී මොන ගෙහිච්ච අර ආලාර කාලා මුද්දකරාම පුත්ත කියන අය දැන් ආලාර කාලාම කියන කෙනා හතක් උපද්දවගෙන හිටියේ. මේ විඥානං ඡායතනෙ දක්වාම උපද්දවගෙන හිටියේ. ඒතර අනිත් කෙනා අෂ්ට සමාපත්තියම උපද්දවගෙන හිටියේ. ඒතර ඒතර බුද්ධ කාලය තුල විතරක් නෙවෙයි අබුද්ධෝත්පාද කාලයන් තුලත් මේ අෂ්ට සමාපatti කියන දේවල් ලෝකයේ තුල විද්‍යමානයි. ඒතර අන්න ලෞකික වශයෙන් කෙනෙක්ට සිත දියුණු කරන්න පුළුවන් ඉහළම තලය තමයි මේ නේව සංඥා නා සංඥායතනය කියලා කියන්නේ. ඒතර යම් කෙනෙක් අරූපවචර ලෝකයක් තුල ඉපදුනොත් ඒ අරූපවචර ලෝකයක් තුල ඉපදිච්ච කෙනාට කියා හිතන්න ඒ කෙනා මේ බුද්ධෝත්පාද කාලයක් තුල ඒ ලෝකයක ඉපදිලා හිටියා කියලා. ඒ කියන්නේ සෝවාන් වෙලා නැතුව ඉපදිලා හිටියා නම් ඒ කෙනාට නිවන් දකින්න බෑ කවදාකවත්. ඒ ලෝකෙන් නැවත වෙනත් ලෝකයකට යනකම්ම. ඒ කවරක් නිසාද? දැන් සෝතාපන්න ඵලයටපත් වෙන්නට කෙනෙක්ට තියෙන්න ඕන ප්‍රධාන කාරණාවක් තමයි පරතෝ ഘോഷය කියන එක. කියන්නේ පරතෝ ഘോഷය කියලා කියන්නේ ධර්ම ශ්‍රවණය කිරීම. ඒතර ධර්ම ශ්‍රවණය කරන්න කන් තියෙන්න ඕන. නේ සෝත ප්‍රසාදයක් තියෙන්නට ඕන. නමුත් අරූපවචර ලෝකයේ තුල යමෙක් ඉපදුනොත් එහෙම එයාට ලැබෙන්නේ නැහැ. මොකද සෝත ප්‍රසාදේ නැහැ එහි. ඒතරේ සෝත ප්‍රසාදේ නැති නිසා යාට ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුවරු දහස් ගාණක් ඉපදුනත් යම් කිසි කෙනෙක් අරූපවචර ලෝකයක් තුල හිටියොත් එයාට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් මේ භවයන් තුල, manuss ලෝකයේ තුල, දිව්‍ය ලෝකයේ තුල හිඳමින් සෝවාන් ඵලයටපත් වෙලා අන්න සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් අරූපාවචර ලෝකයක් තුල ඉපදුනොත් එයාට පුළුවන් ඉතින් එහාට ඒ ලෝකයේ තුල ඉඳගෙනම ඉතිරි මඟ පළවලට එළඹිලා පරිණිරවාණයට පත්වන්න. සෝවාන් වෙන්න විතරයි බැරි. මොකද සෝවාන් වෙන්නේ නැතුව ඉතිරි මඟ ඵල ලබන්නත් බැහැනේ. මේ පිළිවිලින් යන්න ඕනේ. කියන්නේ සෝවාන් ඵලයටපත් වෙන්නේ නැතුව ඉතිරි මඟ ඵල ලබන්න බෑ. ඒතර යම් කෙනෙක් රහත් ඵලයටපත් වෙනවා නම් පිළිවෙලින්ම යා යුත්තේ. ඒතර ඒ නිසා තමයි සෝවාන් නොවිච්ච කෙනෙක් අරූපාවචර ලෝකයක් තුල ඉපදුනොත් එයාට නිවන් දකින්න බැහැ. නමුත් සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් අෂ්ට සමාපatti ලබාගෙන ඒ ලෝකයක් තුල ප්‍රතිසන්දිය ලැබුවොත් එයාට විදර්ශනා වඩලා ඉතින් ඉදිරි මඟ ඵලවලට එළමිලා එහිදීම පිරිනිවන් පාන්න පුළුවන්. ඉතින් ඒතරට දැන් තේරුම් ගන්න අපි මේ සාකච්ඡා කළේ අරූපාවචර සිත් පිළිබඳව. ඒතර අරූපාවචර සිත් පිළිබඳව කිය යුතු කාරණාවන් මේ ටික විතරක් නෙවෙයි තියෙන්නේ. මේ ගැන තව නොකියූ කාරණා තමයි වැඩි. බොහෝ කාරණාවල් තියෙනවා. අපි අර ඊ타මාත්ම සංක්ෂිප්ත කරලා බොහොම කෙටියෙන් මේ පාඩම් මාලාව අපි කියලා දෙන්නේ. එතකොට ඒ නිසා Taman මේ සිත් දැනගන්නකොට මේවට උපකාරක ධර්මතාව බොහෝ තියෙන ඒවා ගැන ලියවිච්ච පොත්පත් තියෙනවා. අන්න ඒ දේවල් පරිහරණය කරලා කියවලා මේ ගැටලු තැන් निराකරණය කරගන්න උත්සාහයක් දරන්න ඕන. අපි මේ කරන්නේ ඊ타මාත්ම චූටි මඟ පෙන්වීමක් පමණයි. එතකොට දැන් අපි මේ වෙනකොට කාමවචර සිත් 54ත් අරූපවචර සිත් 15ත් රූපවචර සිත් 12ත් ඉගෙනගෙන අවසන් මේ වෙනකොට. ඒතර අරූපවචර සිත් හතරම ගණන් ගන්නේ පංචම ධාන සිත් හැටියට. ඒතර ඒ වගේ ලක්ෂණ තමයි උපේක්ෂා සහගතයි. ඒ සිත් උපේක්ෂා සහගතයි අරූපවචර සිත් කවරක් නිසාද? ඒ දේවල් පංචම ධානය තුල හිඳින්මින්ම ඉදිරියට ගමන් කරන සිත් කොටාසයක්. නිසා එහි තියෙන්නේ අර උපේක්ඛා ඒකග්ගතා කියන ලක්ෂණයෙන් යුක්ත වෙච්ච ධානාංග. එතකොට ඒ නිසාම මේ අරූපවචර ධානයන් පවා වේදනා භේදයෙන් ගණන් ගන්නකොට අපි සාකච්ඡා කරන්නේ උපේක්ෂා වේදනාව යටතේදී. ඉතින් මෙන්න මේ ආකාරයට මේ සිත් ගැන සාකච්ඡා කරනකොට තමන් අවබෝධ කරන්නට ඕන කාරණාව තමයි දැන් මේ කාරණාවන් අපි පැහැදිලි කරනකොට නොඑක් ආකාරයේ සිතවිලි ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ කවරක් නිසාද අපි මේ කතා කරන්නේ අරූපී ධර්මයන් ගැන. කියන අරූපී ධර්මයක් නිසිත කියලා කියන්නේ රූපී ධර්මයක් නෙවෙයි. ඒතර සිත කියන එක අභිධර්මයේ තුල උගන්වන්නේ ක්‍රියාමාත්‍රයක් හැටියට පමණයි. එතකොට අපි මේ කතා කරන්නේ වහා ඇතිව නැතිව යන ධර්මතාවයක් පිළිබඳව. එතකොට එහි තියෙන සුවිශේෂී ස්වභාවය තමයි සිතක් අවබෝධ කරගන්න තියෙන තවත් සිතකින්මයි. පැහැදිලිද? ඒතර සිතක් අවබෝධ කරගන්න තියෙන තවත් සිතකින්මයි. එතකොට එක සිතක් පහළ වෙලා අනිත් සිත පහළ වෙනකොට මුලින් පහළ වෙච්ච සිත නිරුද්ධ වෙලා. ඒකෙන්ම පැහැදිලි මේ සිත් වල ස්වභාවය තේරුම් ගන්න එක කොයිතරම් දුෂ්කරයිද කියලා. ඉතින් ඒ නිසා දැන් මෙහෙම කියනකොට අපිට වැටහෙන්නේ මෙතන තියෙන මේ අනුමාන ඥානයක් විතරයි ප්‍රත්‍යක්ෂ ඥානයක් නෑ. අපි දැන් රූපවචර ධ්‍යාන සිත් පිළිබඳව කතා කළා. අරූපවචර ධ්‍යාන සිත් පිළිබඳව කතා කරා. ඉතින් මේ සිත් ගැන කතා කරනකොට අපි මේ සිත් උපද්දවගෙන නැති නිසා අපිට එහි තියෙන යථා ස්වභාවය තේරෙන්නේ නැහැ. අපිට ඒක අනුමානයෙන් විතරයි වැටහෙන්නේ. ප්‍රත්‍යක්ෂයෙන් වැටහෙන්නේ එතකොට ඒ අනුමානයෙන් ඒදී අරගන්නකොට තමන්ගේ තියෙන ධර්ම ඥානය සහ තමන් මේ කාරණාවන් තේරුම් ගන්න ස්වභාවය අනුව නොඑක් ආකාරයේ අර්ථකතන මේකට හිත තුලීම ගොඩනගෙන්න පුළුවන් අර ප්‍රපංච ගොඩනගෙනවා කියලා කියන්නේ. ඒතකොට ඒ නිසා තමන් මේ අභිධර්මයේ ඉගෙන ගන්නකොට හැම වෙලාවකම නිතරම පරිශීලනය කරන්නට ඕනේ. ඒ කියන්නේ මේ කාරණාව වෙන තැනක කොහොමද කියලා තියෙන්නේ? වෙන පොතක කොහොමද කියලා තියෙන්නේ? අභිධර්ම පිටකය තුල කොහොමද සඳහන් වෙන්නේ? ඒ වගේම සූත්‍රයන් තුල මේක කොහොමද අපිට උපනිශ්‍රය කරගන්න පුළුවන් වෙන්නේ? ඒතර වෙනත් පොතක කොහොමද තියෙන්නේ? ඒක සංසන්දනය කළ මෙන්න මේ විදිහට අර නිරන්තරයෙන්ම ඒ ගැන හොඳට විමසලිමත් භාවයක් ඇති කරගෙන මේකේ තියෙන ස්වභාවය මනවින් තේරුම් ගන්නට නිර්වෘල් විදිහට තේරුම් ගන්නට සමත් බවක් ඇති කර ගන්නට ඕන කිසිම තැනක ගැටලු සහගත තත්වයක් ඇති නොවන ආකාරයට. එතකොට දැන් මේ පිළිබඳව අපි දැන් සිත් ගැන ඉගෙන ගන්න මේ පරමාර්ථ ධර්මයන් ඉගෙන ගන්න අවශ්‍ය නිසාමයි. මොකද පළවෙනි පරමාර්ථය හැටියට පෙන්වන්නේ චිත්ත පරමාර්ථයයි. ඊට මේ අරූපවචර සිත් පිළිබඳව අපි සාකච්ඡා කරන කදට මෙතනින් අපි නවත්වනවා. ඒ කියන්නේ දැන් සිත් ඊළඟට අපිට කතා කරන්න තියෙන ලෝකෝත්තර සිත් පිළිබඳව. ඒතර අරූපවචර සිත් පිළිබඳව අපි දැන් කුසල් සිත් පිළිබඳව අපි සාකච්ඡා කළා. ඊළඟට විපාක සිත් කියලා කිව්වේ එහි විපාකයක් හැටියට ඒ ඒ ලෝකයන් තුල පහළ වෙනකොට ප්‍රතිසන්ද සිත හැටියට පහළ වෙන්නේ ඒකේ විපාක සිත කියලා. ඒතර ආකාසානං ඡායතන ක්‍රියාසිත කියලා අපි සාකච්ඡා කරන්නේ යම්කිසි රහතන් වහන්සේ නමක් මේ ධ්‍යානයන් උපද්දව ගන්නකොට ඒ ධානයට සමවදිනකොට ඒ මොහොතේ පහළ වෙන්නේ ආකාසානං ඡායතන ක්‍රියාසිතාදී ක්‍රියාසිත පරපුර. ඉතින් දැන් මේ විදිහට සාකච්ඡා කරනකොට අපි මේ වෙනකොට ක්‍රියාසිත හැටියට අපි දැන් මහග්ගත වශයෙන් ක්‍රියාසිත 9ක් ඉගෙනගෙන තියෙනවා. ඉතින් මහග්ගත වශයෙන් තියෙන ක්‍රියාසිත 9ක් ඉගෙනගෙන තියෙනවා. ඊළඟට කාමවචර මහා කුසල්සිත ඉගෙන ගන්නකොට එතනත් අපි ක්‍රියාසිත 8ක් ඉගෙන ගත්තා. ඊළඟට අහේතුක සිත් ඉගෙන ගන්නකොට එතනදිත් අපි ක්‍රියාසිතක් ඉගෙන ගත්තානේ. කෙනර සෝමනස්ස සහගත හසිතුප්පාදේ කියලා අපි ක්‍රියාසිතක් ඉගෙන ගත්තා. ඒතර අපි දැන් ඔක්කොම ක්‍රියාසිත කීයක් ඉගෙනගෙන 18ක් ඉගෙනගෙන තියනවානේ. 18ක් ඉගෙනගෙන තියෙන. ඒ කියන්නේ 18ක් කියලා කියේ කොහමද? මහග්ගත ක්‍රියාසිත 9ක් ඉගෙනගෙන තියෙනවා. ඊළඟට මහා කුසල් සිත්වල ඉගෙන ගන්නකොට අපි ඒකන සෝබන සිත් ඉගෙන ගන්නකොට එතන මහා ක්‍රියාසිත 8ක් ඉගෙන ගත්තා. ඊළඟට ඉගෙන ගත්තා හේතුක සිත් ඉගෙන ගන්නකොට එක සිතක් රහතන් වහන්සේලාට පහළ වෙන සෝමනස් සහගත හසිතුප්පාදය කියලා. එතකොට මේ වෙනකොට අපි සියලු ක්‍රියාසිත කියන රහතන් වහන්සේලාට පමණක් පහළ වෙන සියලු ක්‍රියාසිත 18ක් ඉගෙනගෙන තියෙනවා. එතකොට දැන් මේ මේ දක්වා සියලු ක්‍රියාසෙත් 20ක් ඉගෙනගෙන තියෙනවා. ඔවනේ ඇයි 20ක් කියවේ කොහොමද? පංචද්වාරා වජ්ජනය, මනෝද්වාරා වජ්ජනය කියන්නේ ක්‍රියාසෙත් දෙකක්නේ. එතකොට ඒ සෙත් දෙකත් එක්කම සියලු ක්‍රියාසෙත් 20ක් අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒ අනුව දැන් මහග්ගත සිත්වල ඒ මහග්ගත සිත් තේරුම් ගන්න ලේසි දැන් කුසල් සිත් 9යි විපාක සිත් 9යි ක්‍රියා සිත් 9යි. ඉතින් එහෙම ඒතර තේරුම් ගන්න ලේසි. ඒ අනුව තමන් මේ දක්වාම ඉගෙනගත්ත සිත්වල ස්වරූප විභාගය ඉගෙන ගන්න ඕන. අපි එදත් කියව ස්වරූප විභාගය ඉගෙන ගන්න එක හරි වැදගත් කියලානේ. يعني යම්කිසි සිත් කොටසක් ඉගෙනගෙන අවසන් කරනකොට ඒ සිත් කොටසේ ස්වරූප විභාගය දැනගෙන තියෙන්නට ඕන. අභිධර්ම ඉගෙන ගන්න අය කරන එක කටයුත්තක් තමයි ඒක. එතකොට ඒ ඉගෙනගත්ත සිත් කොටසේ ස්වරූප විභාගය දැනගන්නවා වගේම මේ තාක් ඉගෙනගත්ත සියලු සිත්වල සරූප විභාගයක් දැනගන්නට උනේ. කියන්නේ මෙතෙක් අපි ඉගෙනගත්ත සියලු සිත්වල සෝමනස්ස සහගත සිත් කොපමණද? උපේක්ෂා සහගත සිත් කොපමණද? දෝමනස් සහගත සිත් කොපමණද? අසංකාරික සිත්, සසංකාරික සිත්, සම්පයුත්ත සිත්, විප්පයුත්ත සිත්, ඔය ආදී වශයෙන් දුක්ඛ සහගත සිත්, සුඛ සහගත සිත් මේ ආදී වශයෙන් සරූප විභාගය දැනගන්නට ඕනේ. ඒතර ඒ කියන්නේ විපාක එක ලේසි ක්‍රමය තමයි <clears throat> කුසල කියන නාමයෙන් කියවෙන සිත් කොටාසියන් තියෙනවා. ඒ ටික එකතු කර ගන්න. විපාක නාමයෙන් කියවෙන චිත්ත කොටාසයක් තියෙනවා. ක්‍රියා නාමයෙන් කියවෙන සිත් කොටාසයක් තියෙනවා. ඊට අසංකාරික නාමයෙන්, සසංකාරික නාමයෙන්, සෝමනස්ස නාමයෙන්, උපේක්ඛා නාමයෙන් කියවෙන සිත් තියෙනවා. අන්න ওই විදිහට මේ දේවල් හොඳට පිරික්සලා දැනගත්තාම Tamanට මේ සිත් පිළිබඳව හොඳ පරිචයක් ලැබෙනවා. ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒක උපකාර වෙනවා ඉදිරියේදී අපි ඉගෙන ගන්න දැන් සිත් ඉගෙනගෙන සිත් පිළිබඳව හොඳ අවබෝධයක්, නිර්වෘල් අවබෝධයක් තියෙන්න ඕන. චෛතසික ඉගෙන ගන්න අවස්ථාව වෙනකොට. ඒ කියන්නේ චෛතසික ඉගෙනගෙන චෛතසික අවසන් වෙනකොට අපිට ඉගෙන ගන්න තියෙනවා සම්ප්‍රයෝග කියලා. එන සංග්‍රහණය සම්ප්‍රයෝගණය කියලා කොටාස දෙකක් ඉගෙන ගන්න තියෙනවා. ඒ කියන්නේ එක එක චෛතසිකයක් අරගෙන ඒ චෛතසික යෙදෙන සිත් හොයන්න තියෙනවා. ඒ වගේම යම්කිසි සිතක් ගත්තාම ඒ සිතේ යෙදෙන චෛසික ප්‍රමාණය දැනගන්න තියෙනවා. අන්න එතකොට මේ සිත් පිළිබඳව යම්කිසි ආකාරයේ ගැටලුවක් මතු වුණොත් අපිට ඒ කාර්යය කරගන්න දුෂ්කර වෙනවා. ඒ නිසා කිසිම තැනක පැටලෙන්නේ නැති විදිහට මේක අර ස්වરૂප ගැන ඉගෙනගෙන හොඳට දැනගන්නට ඕන. ඒ නිසා තමන් තමන්ට ආවේනික ක්‍රමයකට ඒ ස්වરૂප විභාගය හදාගන්න පුළුවන් මතක හිටින පිළිවෙලකට. ඉතින් ඒ නිසා අද දිනේදී අපි සාකච්ඡා කළේ මේ අරූපාවචර ධානයන් පිළිබඳව. ඉතින් ඒ අරූපාවචර ධාන ගැන අපි කෙටියෙන් සාකච්ඡා කළා. ඉතින් අද මීට වඩා අපිට මේ ගැන සාකච්ඡා කරන්න කාලය නැහැ. ඉතින් ඒ නිසා සිහිපත් කරගන්න මේ ඇති කරගත්ත සිත් පිළිබඳව ඇති කරගත්ත ධර්ම ඥානය. අපි මේ ඉගෙන ගත්තේ පරමාර්ථ ධර්මයක් පිළිබඳව. ඉතින් පරමාර්ථ ධර්මයන් පිළිබඳව උත්සාහවත් බවක් ඇති කරගෙන මේ සියලු දෙනා මිතාමත්ම කැමැත්තෙන් ගෞරවයෙන් යුක්තව මේ පරමාර්ථ ධර්මයන් මනවින් ඉගෙන ගන්නවා. ඉතින් ඒ ඉගෙන ගන්න මොහොතක් පාසාම సంతානය තුල පහළ වෙන්නේ ඥාන සම්පයුක්ත මහා කුසල්සිත ඇති වෙන්නේ ඊ타මාත්ම බරපතල වටින ගරුක කුසල ධර්ම මේ ඇති වෙන ඊ타ත්ම ප්‍රබල. ඉතින් ඒ නිසා සිහිපත් කරගන්න මේ ඇති කරගන්න ඥාන සම්පයුක්ත මහා කුසල ධර්මයන්ගේ බලයෙන් පරමාර්ථ ධර්මයන් ඉගෙන ගැනීමෙන් ඇති වෙන සියලුම ධර්ම ඥානයේ බලයෙන් මේ හැම දිනාටම පරමාර්ථ ධර්මයන්ගේ සැබෑ ලක්ෂණයන් මනවින් අවබෝධ කරගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණසම මේ ඇති කරගත් ධර්ම ඥානයන් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා හැම දිනාටම තෙරුවන් සරණයි